ඒතර මේ විදිහට මේ ඉහළ කුලයේ ඒ ලක්ෂණ ස්වභාව ඇති අස්සෙක් පිළිබඳ පණිවිඩයක් උපමාවක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. එතකොට මේ පින්නසුන් කලින් දවස්වල ඒ තොරතුරු පැහැදිලි කරගන්න ඇති. එතකොට මේ විදිහට මේ වර්ණයෙන් බලයෙන් ජවයෙන් ආරෝහයෙන් යුක්ත ආජානීයස්සේ ගැන කියනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් කලාවකුණත් ඔය අස්සයෝ ඒ විදිහේ ඉන්නකොට අන්න මේ විදිහේ ලක්ෂණ මේ විදිහේ ස්වභාව තියෙන අස්සෙක් ඉන්නවා කිව්වහම අනේක හොයාගෙන යන්න සුදුසු වැඩක්. මේ විදිහේ ආජානීය අස්සෙක්, මේ විදිහේ ඉහළ කුලයේ අස්සෙක් මෙන්න මේ ප්‍රදේශයේ ගැවසෙනවා. මේ රජුන්ට සුදුසු අස්සෙක් මේ ප්‍රදේශයේ ගැවසෙනවා. අනේ ඒක නිසාම යම් කෙනෙක් එහෙම නැත්නම් රජ කෙනෙක් මේ තමුන්ට සුදුසු අස්සෙක් මේ රජුන්ට සුදුසු අස්සෙක් මේ විදිහේ ආජානීය අස්සෙක් මේ ප්‍රදේශයේ ඉන්නවා මේ වනාන්තරයේ ඉන්නවා කියලා අන්න මොකද කරන්නේ? ඒ සත්‍යය හොයාගෙන ගමන් කරනවා. ඒ සත්‍යය තමන් සතු කරගන්න උත්සාහ ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ උපමාවක් බුදුරජාණන් වහන්සේ ලබා දීලා ඒක සම්බන්ධ කරනවා මේ ශාසනය යම් කිසි විදියක ප්‍රතිපදාව වඩන පුහුණු වෙන කෙනෙක්ට. ඒ කෙනාවත් පෙන්වන්නේ කොහොමද? අන්න අර රජුන්ට සුදුසු ආජානියස්සෙක් වගේ මෙන්න පුද්ගලෙක් මෙන්න මේ විදිහේ ස්වභාව සහිත පුද්ගලයෙක් මේ තැනැත්තා මොන විදිහේ ස්වභාවද අන්න බලය ජවය වර්ණය බලය ජවය වගේම ආරෝහය සහිත කෙනෙක් අන්න ඒ වගේ තැනැත්තෙක් එහෙමනම් මොකක් සඳහාද සුදුසු වෙන්නේ හරියට නිකන් අර ඒ ආජානි අස්සෙක් රජුන්ගේ ඒ අයිතියට ඒ අස්සගාලට සුදුසු වෙනවා වගේ මේ තැනත්තත් මේ කී පුද්ගලයාත් යම් කිසි විදියක අර විදිහේ බුහුමන් ලබන්න අර විදිහේ ඉහළ තත්වයක් ලබන්න සුදුසෙක්. එතකොට අර පිරිස් හොයාගෙන යනවා වගේ අර අස්සයා රජුන් tamun සතු කරගන්න උත්සාහ ගන්නවා වගේ අන්න ඒ විදිහේම ස්වභාවයක් මේ කී පුද්ගලයාටත් මතුවලා එනවා. ඒ ටික පෙන්වන්නේ කොහොමද? අන්න අපි නිතර අහලා තියෙන මේ ආහුනේයං පාහුනේයං දකින්නේයං අංජලි කරණේයං මෙන්න මේ විදිහේ ස්වභාව මේ තනත්තා සුදුස්සෙක් මේ විදිහේ ස්වභාවවලට මේ විදිහේ දේවල් ලබන්න මේ තනත්තා සුදුස්සෙක් කියලා ඔන්න ඔය විදිහට යම්කිසි සංසන්දනයක් උපමා උපමේය ගැළපීමක් භාග්‍යතුන් වහන්සේ सिद्ध කරනවා අර විදිහට මේ අපි අහලා තියෙන මේ පද මේ ආහුනේය එහෙම නැත්නම් මේ දුරසිට ගෙනෙන ලද දේවල් පූජා කරන්න සුදුසුයි පාහුනේ අර විදිහට තමන් යම් නෑදෑහිත මිතුරන් සඳහා සූදානම් කරපු දේවල් පූජා කරන්න සුදුසුයි. එහෙම නැත්නම් දකින්නේ අර විදිහට යම් කිසි පරලොව සැප පින් සඳහා මේ පූජා කරන්න සුදුසුයි. ඒ වගේම ආංජලිකරණීය දෝත් මුදුන් තියලා වඳින්න සුදුසුයි. මොකක් නිසාද? අර විදිහේ ආජානි අස්සෙක් අර විදිහේ රජුන්ට සුදුසු අස්සෙක් අන්න ඒ විදිහේ රූපයක් ඒ විදිහේ බලයක් ඒ විදිහේ ජවයක් ඒ විදිහේ ආරෝහයක් සහිත කෙනෙක් තමයි මේ. අන්න ඒ විදිහේ අදහසක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී සම්බන්ධ කරන උපමා උපමේය ගලපනවා. ඉතින් ගලපලා දැන් අද අපිට සම්බන්ධ වෙලා තියෙන්නේ මොකක්ද? මෙන්න මේ ආරෝහ කියන කොටස තමයි. මේ හතරවෙනි කොටස විදිහට අඳුන්වන මේ අස්සයාගේ ස්වභාව විදිහට අඳුන්වන මේ වර්ණයේ බලය ජවය වගේම ආරෝහයත් මේ අස්සයා ගාව තියෙනවා. හොඳ දිග පළල උස මහත අස්සෙක් ගැන තමයි මේ කියන්නේ. හරිද? එතකොට ඒක ගලපන්නේ මොකටද? මේ ශාසනයේ ඉක්මෙන යම් භික්ෂුන් වහන්සේ නමක් එහෙම නැත්නම් යම් ප්‍රතිපදාව පුරන කෙනෙක් ඒ කෙනා මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද මේ ආරෝහයෙන් යුක්ත වෙන්නේ කොහොමද අන්න එතෙන්දී භාග්‍යතුන් වහන්සේ කියනවා කතංච බික්කවේ බික්කු ආරෝහ පරිණාහ සම්පන්නෝ හෝති කොහොමද මහණෙනි එහෙනම් යම් කෙනෙක් යම් භික්ෂුවක් මේ විදිහට ආරෝහ පරිණාහ යෙන් යුක්ත තැනැත්තෙක් බවට පත් වෙන්නේ අන්න කියනවා ඉද බික්කවේ බිකු ලාභී හෝති චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චය දෙහසජ්ජ පරික්කාරාණන්ති මෙන්න මේ කී භික්ෂුන් වහන්සේ නමට මේ කී තැනත්තට අන්න ලැබෙනව මොනවද? චීවර, පින්ඩපාත, සේනාසන, ගිලම් ගිලම්පස ගිලම් බෙහෙත් ආදිය එහෙම නැත්නම් අන්න යම් පිරිකර. මේ හොඳට ලැබීමක් සහිත ලැබෙන කෙනෙක් තමයි මේ තැනත්තා කියලා අන්න මේ කොටස් හතරින් මේ අංග හතරින් හතරවෙනි කරුණ විදිහට පෙන්වලා දෙන්නේ මේක තමයි. අන්න මෙන්න මේ ලාභී ස්වභාවයක් මේ තැනට තුල තියෙනවා. ඒක තමයි ආරෝහය විදිහට භාග්‍යතුන් වහන්සේ අඳුන්වලා දෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ කොටසක් තමයි අද දවසට අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ විදිහට සිවුරු පිළිබඳ ලැබීමක් තියෙනවා. මේ විදිහට පින්දපාත පිළිබඳ ලැබීමක් තියෙනවා. මේ සෙනසුන් පිළිබඳ ලැබීමක් තියෙනවා. බෙහෙත් පිළිබඳ ලැබීමක් තියෙනවා පිරිකර පිළිබඳ ලැබීමක් තියෙනවා මෙන්න මේ විදිහේ ගුණාංග තියෙනවා නම් මේ තැනැත්තා අන්න අරකී මුල්කී රජුන්ට සුදුසු අස්සෙක් වගේ අර ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කර්ණේය කියන මෙන්න මේ தත්වයක් ලබන්න සුදුසුයි කියන අදහස භාග්‍යතුන් වහන්සේ පෙන්눔 කළා දෙනවා ඉතින් අපි හිතමු කල්පනා කරමු දැන් මේ අද දවසේට මේ ඉදිරිපත් වෙලා තියෙන දේවල් ගත්තාම මේවා සාමාන්‍යයෙන් යැපීම පිළිබඳ දේවල්. යැපීම පිළිබඳ දේවල් තමයි මේ සියල්ල. කොහොමද කෙනෙක් මේ ශාසන ප්‍රතිපදාවක් කරගෙන යනකොට යැපෙන්නේ? මේ විදිහේ දැන් මේ පිරිස දවස් 4ක් විතර තිස්සේ මේ නැවතිලා ඉන්නවා. නැවතිලා ඉන්නවා. උපයගෙන කෑවේ නැහනේ. උපයගෙන කෑවේ නැහැ. ඒ වෙනුවට මොකක් නිසාද කොහොමද මේ යැපීම සිද්ධ වෙන්නේ අන්න මේ මේ ශාසනය ලැබෙන විදිහ යැපෙන විදිහ පිළිබඳ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන් ඉදිරිපත් කරන්නේ ඒකත් හොඳට ලැබෙනවා ලාභී ස්වභාවයක් මේ තැනට තුල තියෙනවා ඉතින් සාමාන්‍ය දැන් ඔය උපසම්පදා ඒ උපසම්පදා කරන අවස්ථාවේ ගත්තොත් මෙන්න මේ යැපීම පිළිබඳ යම් මතක් කිරීමක් මේ අලුත උපසම්පදා වෙච්ච මේ නවක භික්ෂුන් වහන්සේට මතක් කරනවා. උපසම්පදා වෙන අවස්ථාවේදී මතක් කරනවා. මොකද්ද මතක් කරන්නේ? භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ යැපීමේ අවම මට්ටමක් පොරොන්දු වෙනවා කියලා තමයි කියන්නේ. හරිද? අවම මට්ටම විදිහට පෙන්වන්නේ මොකද්ද? අන්න අපි හිතමු දැන් මෙතන සිවුරු ගැන කතා කරනවා නම් යම් කිසි විදියක මේ පාංශුකූල සිවුරක් භාග්‍යතුන් වහන්සේ පොරොන්දු වෙනවා. මේ නවක භික්ෂුවට. ඒකම ඔබ භාග්‍යතුන් වහන්සේ පොරොන්දු වෙනවා ලැබීම තියනවා නම් ඊට වැඩිය හොඳ සිවුරු ලැබෙවි. පාංශු කිල සිවුරක් කියන්නේ මොකද්ද? අනේ යම් කිසි විදියක මේ විසි කරපු රෙදි කෑල්ලක්. දැන් අද කාලේ නම් ওই රෙදි කියන જાතිය එච්චර දුර්ලභ අමාරු දෙයක් නෙමෙයි. නමුත් ඒ දවස්වල ඊට වැඩිය ටිකක් දුර්ලභ අමාරු දෙයක් බව තමයි සඳහන් වෙන්නේ. එතකොට අර ආමුසෝනට ගිහිලා දාන මිනිහක් ඔතලා ගිහිලා දාන රෙදි කැබැල්ලක් හරි එහෙම නැත්නම් අර දරුවෙක් වදපු මවක් යම් කිසි විදියකේ ලේ ගෑවිච්ච රෙදි කැබැල්ලක් ඒ අලුත් නමුත් ලේ ගෑවිච්ච ඒ රෙදි කැබැල්ල මෙහෙම පාරට විසි කරනවා කියන වගේ අදහසක් මේ සමාජයේ තිබිලා තියෙනවා අර විදියට සොහොනෙන් හරි එහෙම නැත්නම් මේ පාරට විසි කරපු අර විදියේ ලේ ගෑවුණු රෙදි කැබැල්ලක් හරි අරගෙන ගිහිල්ලා මහලා මූට්ටු කළා මේ සිවුර හදාගන්න පුළුවන්. ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ අවම පොරොන්දුව. ඒක කොහොමද ලැබෙනවා? පාංශුකුල සිවුරක් ලැබෙනවා. හරිද? එතකොට මේ විදිහේ ලැබීමක් පිළිබඳ භාග්‍යතුන් වහන්සේ අවම මට්ටම පෙන්눔 කරනවා. දැන් සාමාන්‍ය ගත්තොත් අද කාලේ ගත්තොත් අමු සොහොන් නැහැ. අර විදිහේ වීසි කළා දාලා තියෙන රෙදිත් නැහැ. හරිද? හැබැයි තාමත් මේ දේවල් පිළිබඳ අදහසක් තියෙන සමහර වෙලාවට ඔය දානේ දාන දායක පිරිස ඒගොල්ලෝ එහෙම මොකද කරන්නේ ඔය පින්ඩපාතේ වඩින උතන පාරේ ඔය ගේට්ටුවට පොඩ්ඩක් උඩින් පාර අයිනේ දාලා තියෙන රෙදි පීස් එකක් වගේ දිගහැරලා ඈ සුදු රෙදි අර පාර අයිනේ දාලා තියෙන ඔන්න පාංශු කූලයි මේ අයිතිකාරයක් නැති විසි කරපු රෙදි කැබැල්ලක් කියන අර්ථයෙන් තමයි දාලා ඉන්නේ හැබැයි මොකද වෙන්නේ? ගහ පිටිපස්සේ මුවා වෙලා බලාගෙන ඉන්නවා. <laughs> කැමරාවකුත් අතකට බලාගෙන ඉන්නවා. <laughs> මෙන්න අපි පාංශුකුල රෙද්දක් පූජා කළා. මෙන්න හාමුදුරුවෝ ආරගෙන ගියා කියලා. හරිද? ගහ පිටිපස්සේ අයිතිකාරය ඉන්නවා. ඒ උනාට අයිතිකාරයක් නෑ වගේ අරගෙන යන්න ඕනේ ඉතින්. කැමරාවකුත් අතකට ඉන්නවා මේ මදිවට. ෆේස්බුක් දාන්න පුළුවන්. ඈ මෙහෙම පින්කමක් අපි කරා කියලා. කෙසේ නමුත් ඉතින් ඒ විදිහේ පුහුණුවක් සම්ප්‍රදායක් මේ ශාසනය තුල තියලා තියෙනවා. අර විදිහට මේ විසි කරපු රෙදි කැබැල්ලක් එකතු කරලා ওই සිවුරක් හදා ගන්නවා. දැන් මේ සිවුර කියන එක නිකන් කපලා කොටලා අතපය ගන්න හදපු එකක් නෙමෙයිනේ. මේකේ තියෙන්නේ මේ ওই බෙෂීට් එකක් වගේ රෙද්දක් තමයි තියෙන්නේ. ඒකත් අතපය දිග හැටියට රෙද්දේ දිග පළල වෙනස් වෙන්න පුළුවන්. අන්දනයක් කියන්නේ ඒ වගේ දෙයක්. එතකොට ඒ විදිහේ දෙයක් තමයි ওই බුදුරජාණන් වහන්සේ බොහොම අලංකාරයට ලස්සනට පොරවලා පෙන්වන්නේ අපිට. මේ නිකන් වෙද්දක්. හරි අර බෙඩ්ෂීට් එකක් වගේ රෙදි කැබැල්ලක්. ඒක පැවිදි වෙන්න අපේක්ෂාවෙන් ඉන්න දුඹුරු ඇඳන් ඉන්න කට්ටිය ඉන්නේ. මම කණෙන් පෙන්නන්න ඕන නම්. ඈ ඕනේ හරි. එහෙම කට්ටිය ඉන්නේ. එහෙම කට්ටියව පැවිදි උත්සවයේ ආසන්නයේ පැවිදි උත්සවයේ ලං වෙනකොට සිවුරු අඳින්න පුරුදු කරනවා. අඳින්න පොරවන්න. එතකොට බෙඩ්ෂීට් එක තමයි දෙන්නේ. සිවුරු දෙන්නේ නැහැ. බෙඩ්ෂීට් එක අඳින්න ඕනේ. බෙඩ්ෂීට් එක පොරවන්න ඕනේ. පොරවලා ඇඳලා පොරවලා පුරුදු වෙන්න ඕනේ. හරිද? ඉතින් ඒ විදිහට මේ බොහොම සරල මේ රෙදි කැබැල්ලක් පාවිච්චි කරලා මේ ශරීරය වසා ගන්න සඳහා මේ නිරුවත වසා ගැනීම සඳහා යම් කිසි ඉඩකඩක් බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. අවමේ පාංශුකූලයි අවමේ මම පොරොන්දු වෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ අපි හිතමු ඊළඟට පින්දපාතේ. පින්දපාතෙත් කියන්නේ මොකද්ද? මේ ගයක් ගයක් ගානේ ගිහිල්ලා මේ හිස් පාත්‍රය අරන් ගියාම මේ පාත්‍රය පිරෙනවා. ඒකේ අය සැකයක් තියාගන්න දෙයක් නැහැ. රට බංකොලොත් වෙලා තිබුණත් ඈ කොවිඩ් ආවත් ඔය පාත්‍රය අරගෙන ඔය පාරට බැස්සොත් ඕක පිරෙනවා. ආ ඒක කිසි සැකයක් නැහැ. හරි? ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. එතකොට මොකද්ද මේ කරන්නේ? මේ හිස් පාත්‍රයක් අරගෙන මේ හාමුදුරුවෝ අන්න ගියක් ඉස්සරහා ගිහිල්ලා නිහඬව පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. ඒ නිහඬව බලාගෙන ඉන්නකොට සමහර විට දැක්කොත් අන තිබුණොත් හරියට නිකන් අර බත් හැන්දක් හොදි ටිකක් අර ගෙයින් ටික ටික හම්බ වෙනවා. ඔබ කියන්නේ නිකන් අර මලකින් රොන් අරගෙන යන බම්බරෙක් වගේ. ඈ ඔක්කොම ටික උරාගෙන යන්නෙත් නෑ. චුට්ට චුට්ට චුට්ට චුට්ට තනින් තනින් තනින් තනින් පුරෝගෙන යනවා. බත් හැන්දක් හැන්දක් හොද්දක් දෙකක් ඒ විදිහට අර හිස් පාත්‍රයේ පිරෙන හැටි ඉතින් අමුතුම අලංකාරයක් ඒක. මේ විදිහට මේ පින්ඩපාත භෝජනය ගැන තමයි කියන්නේ. අවමය අල්පය මෙන්න මේ පින්ඩපාත භෝජනේ මම ඔබලාට පොරොන්දු වෙනවා කියලා තමයි කියන්නේ. සාමාන්‍ය ගමේ පින්ඩපාත යනකොට බල්ලොන්ට එහෙම පේන්න බෑ හාමුදුරුවෝම. මොකද බල්ලා දන්නවා මගේ බත් පතින් තමයි මේක අඩු වෙන්නේ කියලා. අර වැඩිපුර බත් හන්දනේ වෙදන්නේ. එතකොට මේ බල්ලොන්ට දිරවන්නේ නැහැ. බල්ලා බල්ලා බලා ඉන්නේ මේ කොහොම හරි මේක වළක්ව ගන්න ඕනේ මේ මේ එන්න දෙන්න හොඳ නැහැ කියලා. ඉතින් ඉතින් ඒ විදිහේ ඔය පින්ඩපාත යන එකත් අමුතුම වැඩක්. ඒකත් අමුතුම වැඩක්. ඒකත් අමුතු විදිහේ අත්දැකීමක්. එතකොට මෙන්න මේ පින්ඩපාත භෝජනේ පොරොන්දු වෙනවා. මේ පින්ඩපාත භෝජනේ අවමය මම උඹලට පොරොන්දු වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. කොවිඩ් තිබුණත් රට බංකොලොත් තුනත් අර කිව්වා වගේ ওই හිස්පාත්‍රය අරන් ওই පාරට බැස්සොත් කවදාවත් ඕක නොපිරි තියෙන්නේ නැහැ. අර ගෙවල් වලට වැඩිය හොඳට අන හාමුදුරන්ගේ පාත්‍රේ පිරෙනවා. මොකද හැම එකකටම යනවනේ. ගෙවල් කීපයකට යනකොට අර ඒ එක එක ව්‍යංජන එක එක බත් එහෙම නැත්නම් අන ඒ වගේ දේවල් සහිත අන්න පාත්‍රයක් බවට මේකපත් වෙනවා. එතකොට අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ආව මේ විදිහට දෙන පොරොන්දුව. ඊළඟට තුන්වෙනුව කියන්නේ මොකද්ද මේ වාසස්ථානයක් වාසස්ථානයක් ගැන කියනවා වාසස්ථානයත් බුදුරජාණන් වහන්සේ පොරොන්දු වෙන්නේ මොකක්ද මේ ගහක් යට හෙවන මම පොරොන්දු වෙනවා කියලා තමයි කියන්නේ හරි ඒක තමයි ආවෝමේ හැබැයි අන්න පින් තියනවා නම් ඒ ලැබීම තියනවා නම් අන්න මොකද වෙන්නේ ඊ එක ඵලයක් සහිත ඵල දෙකක් සහිත කුටි යම් කිසි විදියක ඒ ලැබීමට අනුව තියෙන්න පුළුවන්. අවම පොරොන්දු විදියට බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? අන්න මේ ගහක් යට. එහෙම නැත්නම් ගල් ගුහාවක. ඒ වගේ තැනක වාසස්ථානයක් මම පොරොන්දු වෙනවා කියන අදහස භාග්‍යතුන් වහන්සේ ලබා දෙනවා. සාමාන්‍ය ගත්තොත් දැන් ඔය ඒ උෂ්ක සුෂ්ක පළාත්වල තමයි ගොඩක් වෙලාවට ඔය ගල් ගුහා වගේ ඒවා දකින්න පුළුවන්. නේද? ඒ විදිහේ වාසස්ථාන දකින්න පුළුවන්. දැන් මේ වගේ පරිසරයකම ගහක් යටින් ගියොත් නියුමෝනියාව හැදෙන්න වගේ කරන ආරාධනාවක් වෙන්නත් පුළුවනි. නේද? මේ කාලේ නම් පොඩක් පායලා තියෙන හින්දා ඔය තේරෙන්නේ නැහැ. වහින්න ගියාම වහින වෙහිල්ලේ හැටියට නියුමෝනියාව හැදලා මිසක් නවතින්නේ නැහැ. එතකොට ඒ සුදුසු පරිසරයකුත් තියෙනවා. මේ වගේ පරිසරයක කොහොමත් මේ ගහ කැඩෙනවා කියන එක කරන්න බෑ. හරි. කුඩැලෙ දෙන්නෙක් ආපු ගමන් තේරෙනවා ඒක. අර වැස්සට පෑඩ් දෙකක් තෙමෙනකොට තේරෙනවා ඒක. ඒක නිසා සාමාන්‍යයෙන් ඒ සඳහා ඒ අවම මට්ටම පවත්වනවා නම් ඒ සඳහා යම් සුදුසු පරිසරත් සඳහන් වෙනවා ලංකාවේ වුණත් ඒ ඔය යම් යම් ප්‍රදේශවල තමයි ඒ විදිහේ වාසස්ථාන තියෙන්නේ. නමුත් ඒක අවම මට්ටම. අවම මට්ටම. මේ මට්ටම තිබුණාට මොකද? අනේ යම් කෙනෙක්ට ලැබීම තියනවා නම් මෙතන කියන්නේ ඒකනේ ලාභී. හරි. ඒ ලැබීම තියනවා නම් මේ විදිහේ ඵල එක කුටියක්, ඵල දෙක කුටියක් ඊට වැඩිය වැඩි ප්‍රමාණයක කුටියක් උනත් මේ පුද්ගලයාට ලැබෙන්න පුළුවන්. හරි. එන්නේ විදිහේ මට්ටමක් පෙන්නනවා. ඊට පස්සේ අපි හිතමු බෙහෙත් පිළිකර විදිහට මොනවද පෙන්වන්නේ? බෙහෙත් විදිහට අන්න බේසජ්‍ය විදිහට පෙන්වන්නේ මොකද්ද? අන්න අවම මට්ටම විදිහට බුදුරජාණන් වහන්සේ මේ tamunගෙම මුත්‍රා ඒකත් අර විදිහේ මේ පහුවෙච්ච පරණ වෙච්ච විදියට නෙමේ තමුන්ගේ ශරීරයෙන් පිට වෙන මුත්‍රා තමයි පෙන්වන්නේ. ඒකෙත් අර ස්ට්‍රීම් එකේ මැදින් කොටසක්. මුලත් නෙමෙයි අගත් නෙමෙයි. අන්න මැදින් මේ විදිහේ ඒ බූති මුත් බේසජ්ජ කියලා හඳුන්වන ඒ මුත්‍රා ඒක ඖෂධයක් විදිහට බුදුරජාණන් වහන්සේ පොරොන්දු වෙනවා. බීලා බලන්න ඕනි දවසක. ඈ කොහොමද කියලා. ඈ ඔය මේ ඒ ඒ ඖෂධේ 아무තු ගුණයක් තියෙනවා. ඉතින් මේ ශාසනයේ පුතිමුත බේසජිකුවම් වෙන වෙන මොකද්දෝ දෙයක් පිළිබඳ යම් විකෘති අදහසකුත් තියෙනවා. දැන් සාමාන්‍ය ගත්තාම ඔය කලින් කී එකක්වත් මේ මේ readily available දේවල් නේ. ඒවා නිකන් හොයාගෙන යන්න පරීක්ෂා කරන්න දේවල් නෙමෙයි. ඒතර මේ බෙහෙත පිළිබඳව සඳහන් වෙන මේ වගේ දෙයක්. මේක මේ බෙහෙත් හදලා අර ලුබුලු දාලා ඔය හැම ඒවා නෙමෙයි. ඒ වෙනුවට මේ පූති මුත්ත කියන්නේ තමුන්ගේම මුත්‍රා යම් කිසි පොඩි ප්‍රමාණයක් නැවත ශරීරගත කිරීම තුළ අර සිදුවෙන ස්ව සේවාවක් ගැන තමයි කියන්නේ. ඒකත් බොනවා කියන එක යම් කිසි විදියක ඉතින් අර අමුතු නිකන් හෙනහුරු අපලයක් වගේ තමයි නේද? ඈ ඒක පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක්ට වගේ තමයි මේ පරීක්ෂාව අදාළ වෙන්නේ. නැත්නම් නහයත් වහගෙන ඇස් දෙකත් වහගෙන නේද කොහොමද කරන්නේ ඔක බෑනේ කරන්නේ. හරි? මේ මේ tamungeම ශරීරයෙන් පිට උනේ මේ සුළු මොහොතකට කලින්. හැබැයි ඒක අපි කොච්චරනම් අප්‍රිය විදියට සම්මත කරලා තියනවද? නමුත් මේ ශාසනයේ යම්කිසි විදියක බෙහෙතේ අවම මට්ටම් විදියට පෙන්වන්නේ ඕක තමයි. බෙහෙතේ අවම මට්ටම් විදියට ඔය ලොකු සයන්ස් ලියපු පොඩි පොතකුත් තියෙනවා. කියවල බලන්න පුළුවන්. හරි. බිව්වනම් පොතේට වැඩි කරුණුත් තේරෙන්න ඉඩ තියෙනවා. බීලා බලන්නත් පුළුවන්. හරි. කෙසේ නමුත් ඔන්න ඔය විදිහේ යම් යම් මේ අවම මට්ටමක් මේ ශාසනයේ පෙන්වලා දෙනවා. ඒ අවම මට්ටම බුදුරජාණන් වහන්සේ උපසම්පදා වෙන අවස්ථාවේදීම පොරොන්දුවක් විදිහට ලබා දෙනවා. හැබැයි මෙතන කියන්නේ අවම මට්ටම ගැන නෙමෙයි. මෙතන කියන්නේ මේ ජව සම්පන්න අස්සෙක් වගේ ආජානීය අස්සෙක් වගේ තැනැත්තෙක් නම් එයාට මේවා පිළිබඳ හොඳ ලැබීමක් තියෙනවා. හරි? ඒ ලැබීම ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් මේ ලැබීම ගැන කතා කරලා වැඩක් තියනවද මේ වගේ දේවල් කියලා. දැන් සාමාන්‍ය මේ ප්‍රතිපදාවට වැසගත් කෙනෙක් ගොඩ දෙනෙක් කැමති අල්පේච්ච වෙන්න. ගොඩ දෙනෙක් කැමති දුෂ්කර වද පුරන්න. නේද? ඒ ඒ වගේ මනාපයක් තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට මේ ධහමේ ඒවා නැතුවා නොවේ. යම් කිසි දෙයක මේ ධහමේ මේ දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේත් අර දුෂ්කරවතක් පුරලා තියෙනවා. හැබැයි ඒවා කරලා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ කිව්වේ මොකද්ද මහණෙනි ඒ කයට දුක් දීමක් වගේ ප්‍රතිපදාවක යන්න අවශ්‍ය නැහැ. ඒක මම පරීක්ෂා කරා ඒක නෙමෙයි මාර්ගය කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒතකොට මේ සමාජය තුල යම් අදහසක් තියුණා මේ මේ මේ සංසාර ගැටලුව කියන එක කයෙන් ගොඩක් නිරූපණය වෙනවනේ. හරි. උපදින්නේ ඕක තමයි. ලෙඩ වෙන්නේ ඕක තමයි. වයසට යන්නේ ඕක තමයි. මරණය එන්නේ ඕකට තමයි. එතකොට මේ කය කියන එක හොඳ නිරූපණය කරනවා මේ තියෙන ප්‍රශ්නේ. ඉතින් අනිවාර්යෙන් කෙනෙක්ට හිතක් පහළ වෙන්න පුළුවන් මේ කයට දුක් දීම තුල මේකෙන් මිදීමක් ගැලවීමක් ගැන. හරි. ඒ සමාජය ඒක බහුලව පැවතුණා. ඒක නිසාමද කොහෙදෝ භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව අවදීදී යම්කිසි ඒ කයට දුක් දෙන ප්‍රතිපදාවකට බැසගත්තා. හැබැයි ඒක පිටිපස්සේ යම් අතීත කර්මිකුත් තිබුණු බව සඳහන් වෙනවා. මොකද අතීත කර්මය මේ ඊළඟට බුදු වෙන්න ඉඳපු බෝධිසත්වයන්න් වහන්සේ අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකින්න යන්න කරන ආරාධනාවක් ප්‍රතික්ෂේප කරනවා. ඒ ජෝතිපාල මානවකයා විදියට ඉඳිමින් ඒ ගැටිකාර කියන තමුන්ගේ යාළුවා බුදුන් දකින්න යන කතා කරනවා. නම පාරක් කතා කරනවා. නම පාරම කියන්නේ මොකද්ද? ඔය මුඩු මහණු දැකලා වැඩක් නැහැ කියනවා. හරි? මේ ලිස්ට් එකේ ඊළඟට ඉන්න බුදුහාමුදුරුවෝ. <laughs> හිතා ගන්න පුළුවන්ද? අපිට වැරදුනායි කියලා ගණන් ගන්න දෙයක් තියෙනවා මම කියන්නේ. ඈ? අපිට හොඳම එකෙන් වැරදිනවායි කියලා දෙයක් නැහැනේ. මේ මේ මෙච්චර මේ පෙරම් පුරාගෙන ඇවිල්ලා මේ ඉන්න ඊළඟට ඉන්න මේ බෝධිසත්වයන්න් වහන්සේ ඊළඟට බුදු වෙන මේ කෙනා කියනවා මුඩුමහන දැකලා වැඩක් නැහැ කියලා. බුදුන් දකින්න යන්නේ නැහැ. ඊට පස්සේ කෙස්වලෙන් අල්ලගෙන තමයි අරගෙන යන්නේ. ඈ එහෙම ඒ ඒ ප්‍රතික්ෂේප කිරීම යම්කිසි විදිහක සත්‍ය හොයාගන්න බැරි වෙන විදිහට මාව වෙහෙසෙව්වා කියලා ඕක පිටිපස්සේ තියෙන අතීත කර්මයක් භාග්‍යතුන් වහන්සේ යම්කිසි විදිහක පැහැදිලි කරනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් වෙන්නේ රාජාඳුන් ඇඳගෙන බුදු වෙනවා කියලා. මේ මාළිගෙන් එළියට බහලා නිකන් බුදු වෙනවා. අය හොයාගෙන යන දෙයක් පරීක්ෂා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ විදිහට මේ ඒ සමාජය තුලත් යම්කිසි විදියක විශේෂයෙන් ওই නිගණ්ඨ ආభాෂය නිසා තිබුණා මේ කයට දුක් දීම. මේ දුෂ්කරවද පිරීම තුල මේ නිවනක් සාක්ෂාත් කරන්න පුළුවන් කියලා. සාමාන්‍යව නිගණ්ඨයන්ගේ තියෙන්නේ ඒගොල්ලන්ගේ වෘතයක් විදිහට ඒගොල්ලෝ සමාදන් වෙන්නේ මොකද්ද මේකේ පරිභෝගය දුරු කිරීම තමයි. අපරිග්‍රහ කියලා කියනවා. ඒ කියන්නේ මේ පරිභෝගයෙන් ඉවත් කිරීම තුල නිවනක් අපේක්ෂා කරනවා. ඒ කියන්නේ මොකද්ද? ඇඳුමේ සරම ගලවලා දානවා. නෑ? නිර්වත. නිර්වතින් තමයි කල් ගෙවන්නේ. ඒ විදිහේ වතකට පෙළඹෙනවා. ඊට පස්සේ ආහාර ගන්නේ අමුතු නිකන් විවිධ වෘත වලට අනුව. බල්ලෙක් වගේ ආහාර ගන්නවා, තමුන්ට ගෙනහලා පූජා කරපු දෙයක් ගන්නෙ නැහැ. අර විසි කරපු දෙයක් ආහාරයට ගන්න. ඔන්න ඔය වගේ අමුතු අමුතු වෘත ගොඩාක් සඳහන් වෙනවා. කෙසේ නමුත් මේ කරන්නේ මොකක්ද? අර විදිහට මේ දුෂ්කරවත පිළිමක්. එතකොට සාමාන්‍ය අපිට උනත් මොන නිගණ්ඨා භාෂාවක්ද මන් දන්නේ නැහැ ඒක. මේ නිකන් හෙළුවෙන් ඉන්න නිකන් කවුරු හරි දැක්කම නිකන් අමුතු නිකන් එනවනේ මොකද්ද ඔය එකක් නේද? මෙයා නම් හොඳ රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැති කියලා හිතෙනවා. රැවුලක් වවාගෙන ඔය ඉන්නේ මේ මේ තවුසෝය ඉන්දියාවේ දැන් අදට දැකාම හරි ආකර්ෂණයක් හිතෙනවනේ නේ. ඒ මොකද මොකද්දෝ තියෙනවා. නිකන් අර දුෂ්කරවත තමයි මේ මේ ප්‍රතිපදාවේ යම් කිසි සලකුණක් නිරූපණයක් විදියට ගොඩ දෙනෙක් දැක දැනගන්නේ. ඒක මේ ධහමේ නොදැකීමක්, ධහම හරියට හඳුනා ගැනීම, හඳුනාගෙන නැතිවීමක් කියලා අපිට කියන්න පුළුවන්. වැඩේ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ එක කතා කර කර ඉඳපු කොසල් රජතුමාටත් ඕක වෙලා තියෙනවනේ. කොසල් රජතුමා භාග්‍යතුන් වහන්සේ එක්ක කතා කර කර ඉන්නවා. ළඟින් යනවා ඔය කියන ඔය හෙළුවැලි සෙට් එකක්. ඈ අර විදියට මේ මේ හෙළුවෙන් කට්ටියක් යනවා. නිගන්ඨ පිරිසක් කියමුකෝ තව එක පටියක් දාගත්ත කට්ටියක් යනවා. බකමූණු පියාට වැඳගත්ත කට්ටියක් යනවා. ඉතින් මේ රජතුමා මොකද කරන්නේ? අර කතාව පැත්තක තියෙන නැහිලා ගිහිල්ලා අරගොල්ලෝ යන පාර ගාවට ගිහිල්ලා කියනවා. අර නම අඬගස්සනවා. මේ මම තමයි ස්වාමීනි කොසල් රජතුමා. මම තමයි ස්වාමීනි කොසල් රජතුමා. කී කියාරාරේ යන කට්ටියට කියනවා. කියලා ඇවිල්ලා නම ගඳ ගස්සලා මේ ගරු කරලා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ගාව වාඩිලා කියනවා ඒගොල්ලොත් රහත් වන්න කියන කතාව. ඒගොල්ලොත් රහත් කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ දරුව ලොකු මුස් මහත් කර කර මේ කම් සැප විඳ විඳ ඉන්න උඹ දන්නවද රහත්තු කවුද කියලා. හරි බැලු බැලමට නිකන් ඒගොල්ලොත් රහත් වගේනේ. ඒ ඉන්දියාවේ එහෙම ගියප කටින් නිකන් නිගන්ටෙක් දැක්කම නිකන් නිකන් මොකක් මොකද්ද ඕ නිකන් අමුතු කුයි කුයි ගාන ගතියක් එහෙම දැනුන්නේ නැද්ද නිකන්? එහෙම තියෙනවා. ඒක තමයි මේ ශාසනයේ ප්‍රතිපදාව විදිහට සමහර කෙනෙක් හඳුනගෙන තියෙන්නේ දුෂ්කර වත පුරනවාට හරි කැමති. හරි කැමති. ඒ පැත්තට තමයි නැඹුරු වෙලා තියෙන්නේ. හැබැයි මෙතන කියන්නේ මොකද්ද මේ ආජානීය ඉහළ කුලේ අස්සෙක් ගැන කියන්නේ මේ. එතකොට මොකද්ද? මේවා පිළිබඳ ලැබීමක් සහිතයි මෙතනත්තා. අර කයද දුක් දීලා මේක ඉවර කරන්න මේ බඩගිනින් ඉඳලා මේක ඉවර කරන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට යම්කිසි පැවැත්ම පිළිබඳ අවම මට්ටමක් පවත්වන්න වෙනවා. එක්තරා අවස්ථාවක දේවදත්ත හාමුදුරුවෝ නේද දේවදත්ත පරම්පරාව ඇවිල්ලා කියනවා මොකද්ද? ඉල්ලීම් පහක් කරනවා බුදුරජාණන් වහන්සේගෙන්. ඉල්ලීම් පහේ තියෙන්නේ මොකද්ද? ඔය සිවුරු පිළිබඳ ඉල්ලීම් දෙකක් තියෙනවා. සේනාසන පිළිබඳ ඉල්ලීම් දෙකක් තියෙන එකක් තියෙනවා. ආහාර පිළිබඳ ඉල්ලීම් දෙකක් තියෙනවා. සේනාසන ගැන කියනවා මේ ගහක් යට භික්ෂුවක් දිව්‍ය ඇති තාක්කල් ගහක් යට ඉන්නවා කියන පැනවුම කරන්න ඔබ වහන්සේ කියලා. හරි. ඊට පස්සේ පින්ඩපාත ගැන කියනවා, සිවුරු ගැන කියනවා. මේ අනිවාර්යෙන් මේ පිරිස පාංශුකූලික කරන්න. පාංශුකූල සිවුරකින් යැපෙන්න ඕනේ දිව්‍ය ඇති තාක්කල් කියලා පැනවුමක් කරන්න. තුන් සිවුරෙන් යැපෙන්න ඕනේ කියලා දිව්‍ය ඇති තාක්කල් පැනවුමක් කරන්න. කියලා මෙන්න මේ විදිහට සිවුරු පිළිබඳ ඉල්ලීම් දෙකක් කරනවා. ඊට පස්සේ තුන්වෙනුව කියනවා පින්ඩපාතෙන් යැපෙන්න ඕනේ කියලා දිව ඇති තාක්කල් පැනවුමක් කරන්න. ඒ වගේම කියනවා මස් මාංශයෙන් වැළකීලා ඉන්න ඕනේ දිව ඇති තාක්කල් කියලා පැනවුමක් කරන්න. ඔන්න ඔය පැනවුම් පහක් කරන්න කියලා මේ දේවදත්ත හාමුදුරුව තමයි ඉල්ලන්නේ. හරි. එතකොට බැලු බැලමට මොකද්ද මේක? බොහොම ආකර්ශනීය ඉල්ලීමක් නේ. නේද? දැන් මේ අපිත් අඳුනගෙන තියෙන්නේ නිකන් සාසනේ මේ වගේ තමයි. මස් මාළු කන්න විදිහක් නැහැ. පිටපතෙන් යැපෙන්න ඕනේ. මේ විදිහේ පාංශු බල සිවුරක් දරන්න ඕනේ. ඒ විදිහට තමයි අඳුරගෙන ඉන්නේ. එතකොට මේක බැලු බැලමට නිකන් බොහොම නිකන් ආකර්ශනීය ශාසනයට යහපත පිණිස කරපු ඉල්ලීමක් පාටයි බැලු බැලමට. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා කියනවා කැමැති කෙනෙක් ඉඳීවි පින්ඩපාතෙන්. ගෙවල් වලට ලැබෙන ගෙනහල්ලා ආරාධනා කරලා පූජා කරලා දෙන දාන පිළිගැනීම කැමති කෙනෙක්. කැමති කෙනෙක් ඉඳීවි මස් මාංශයෙන් වැළකීලා. කැමති කෙනෙක් මස් මාංශ අනුභව කරાવી. කැමති කෙනෙක් ඉඳීවි අර විදිහට පාංශුගුල සිවුරකින්. කැමති කෙනෙක් අර දායකයෝ පූජා කරන බොහොම වටිනා සිවුරක් පොරවාවි. කැමති කෙනෙක් ඉඳීවි තුන් සිවුරෙන් කැමති කෙනෙක් ඊට වැඩිය සිවුරු පරිභෝග කරાવી. කැමති කෙනෙක් ඉඳීවි ගහක් යට. ඈ ඉතුරු කට්ටිය අර පිනට අනුව ලැබීම අනුව අන්න තමුන්ට ලැබෙන කුටියක් පරිභෝග කරાવી කියලා. හරියට නිකන් අද කාලේ ෆොරස් ඩිපාර්ට්මන්ට් එක වගේ. ඒත් එක්කෙනෙක් ඉන්දියා අර කලින් මේ පළාත බාර ඉන්දියා ඒ නෝනා කියනවා මොකද්ද මේ මේ මේ මේ විසුණු වහන්සලා ඉන්නේ ගහ කැලේට හරි බාධාවල්ලු. හරි? ඔය ඔය කානපොල ටිකක් වැවිලා ගියා නම් ඔය කුටියේ මේ කැලෙන් වැහිලා ගියා නම් ওই කුටිය මේ ගහකට නින්න තියෙන්නේ මේ ගිහිල්ලා බලන්නකො උඩට ගිහිල්ලා බලන්නකො මේ තියෙන කුටි වල ප්‍රමාණය දිග. කියන කියනවා. හරි? එහෙම ප්‍රකාශ කරනවා. වැඩේ කියන්නේ ඔය පණත සම්මත කරන්න කලින් තමයි අපි ඇවිල්ලා පදිංචි වෙලා තියෙන්නේ. ඔය ඔය ඔය නීති ඔක්කොම සම්මත වෙලා තියෙන්නේ මේ ෆොරස් ඩිපාර්ට්මන්ට් එකට මේවා අයිති වෙලා තියෙන්නේ. මුල් පදිංචිකාරයෝ අපි හැබැයි පස්සේ ඕන බණසත් සම්මත කරලා තියෙනවා. පස්සේ මේවා අයිති වෙලා තියෙනවා. ඉතින් කියනවා මේ කැලේට බාධායිලු. ජයයට බාධායිලු. හැබැයි ඒ මේ රිසියා කරාට හරියන්නේ නැහැ. නේද? උඩට ගිහිල්ලා බලන්නකො පොඩ්ඩක්. ඈ උඩට ගිහිල්ලා බලන්නකො. පළ කීයක කුටි තියනවද? සමහර වෙලාවට බොහෝ පළ ගණන් තියෙන කුටිත් තියෙනවා. මගේ කුටියෙන් මම පළ ගාන ගණන් කරා 12ක්ද කොහෙද ගණන් ආවා. 12 කියන්නේ වහිනකොට හැම තැනින්ම තෙමෙනවා. <laughs> අර පළ වැඩි වෙනකොට තෙමෙන තැනුත් වැඩි වෙනවනේ. වැස්සට කොහොමවත් දේ ගන්න බෑ. <laughs> ඒකේ 아무තු වැස්සක් මෙහෙට වහින්නේ. ඉතින් ඒක තමයි මහා ආශ්චර්යයක් තියෙන පළ 12ක් තියෙන කුටියක් නේ. ඉතින් ওই විදිහට මේ ගහක් යට ඉන්න ඕනේ කියලා ඒ විදිහේ පැනවුමක් මේ ශාසනයේ ඉල්ලුවට මොකද බුදුරජාණන් වහන්සේ ඒකට ඉඩ දෙන්නේ නැහැ. කියනවා කැමති කෙනෙක් එහෙම ඉඳීවි තව කෙනෙක් මේ දේවල් පරිභෝග කරાવી කියලා. එතකොට මේ අර නිගන්ත වතක් වගේ නිගන්ත ශාසනය වගේ යම් කිසි අදහසක් මෙතන තියුණාට මොකද ඒ ක්‍රමවේදෙට නෙමෙයි මේ පුහුණුව මේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ පනවන්නේ. ඒ වෙනුවට මොකද්ද කරන්නේ? මේවා පරිභෝග කරන්න. පරිභෝගය ඥානාන්විතව සිද්ධ කරන්න. දැන් අපි හිතමු මස් මාළු වලට කැමති කෙනෙක්, ගිජු කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට කෙනෙක් කියනවා මේ මස් මාළු වලින් වැළකුණා නම් මේ ගිජු බව නැති වෙන්නේ. නේද? මේ ගිජු කමටනේ මේ මස් මාළු කන්නේ මේ රසනේ හොයාගෙන යන්නේ කියලා කියන්න පුළුවන්. අපි හිතමු මස් මාළු වලින් වලකිනවා. වැලකිලා මොනවද දැන් කන්නේ? අන්න ටෝෆු. නෑ? ටෝෆු වලට කිචුකම එන්නේ නැද්ද? අරකම තමයි. වෙනසක් නෑ. ඒ ඇමරිකාවේ ඔබ හරිය ලස්සනට යන ඇමරිකාවේ ඉන්න වීගන් කියලා කට්ටිය. ඈ ඒගොල්ලෝ කියනවා මේ පුදුම සංහාරයන්නේ මේක සත්තු සංහාරයක් මේ මේ මේ මෙලේච්ඡ જાතියක් මේ මස් මාංශ කනවා අපි නම් එහෙම නෑ කියනවා. අපි ඇඳුමක් පරිභෝග කරත් සතෙක්ගේ හැමකින් හදපු එකක් පරිභෝග කරන්නේ නැහැ. අපි මස් මාළු කන්නේ නැහැ. අපි මේ සාකභක්ෂකයි. අපි කිරිවත් බොන්නේ නැහැ. කියලා ඔන්න ඔය විදිහට 아무තු මේ ආහාරය කියන එක මට්ටම පනලා ගිහිල්ලා මේ නිකන් ඒක නිකන් දේශපාලනයක් බවට පත් කරගෙන තියෙනවා. ඉතින් ඔය වාද විවාද හරි ලස්සනයි. ඉතින් අර නිවේදකයන් ඔයා කන්නේ මොනවද එතකොට? මම කන්නේ අලි ගැට peerයි මේ මොනවද අර මේ ඇට జాති විතරයි කජු වගේ ඇට జాති විතරයි මං කන්නේ. එතකොට අලිගට peer හැදෙන්නේ කොහොමද? අලිගට peer හැදෙන්නේ ඉතින් වවලනේ. හරිද? ඊට පස්සේ බලනකොට මේ මනුස්සයාට අර ප්‍රශ්න කරලා කරලා කියනවා දැන් මේ අලිගට peer වලට බෙහෙත් ගන්න නැද්ද? මී මැස්සන්ට මොකද වෙන්නේ අලිගට peer වලට බෙහෙත් ගන්නකොට? ඔයා දන්නවද අලිගට peer කොහොමද මේකට අරන් එන්නේ කියලා? ওই විදිහට අර ආහාරය කියන්නේම ලේ ගෑවිලා. ඒක ගැන සැකයක් තියාගන්න එපා. දැන් අපි බත් කනවනේ බත් එක පිටිපස්සේ කොච්චරනම් ලේ කඳුළු තියනවද? දහඩිය තියනවද? නේද සත්තු සමහර විට අන්න කෝටි ගණනක් ඝාතනය වෙලා තමයි ওই ආහාරය හැදෙන්නේ. එතකොට එහෙම ලේ ගෑවිච්ච නැති ආහාරයක් එහෙම දෙයක් කියලා නෑ. මේකේ තියෙන්නේ පරිභෝග කරන්න පරිභෝගය ඥානාන්විතව सिद्ध කරන්න කියන අදහස. එහෙම නැතුව අර නිගන්ඨය වගේ අඳුමක් ගලවලා දාලා කටට මුඛවාදමකුත් බැඳගෙන අර විදියට පාර පිහ පිහ ගියයි කියලා මේකේ සාර්ථකත්වයක් නැහැ. ඒගොල්ලන්ගේ වෘතය ඒක තමයි. ඒගොල්ලෝ අතහැරීම. අතහැරලා නිවන් යන්න කල්පනා කරනවා. අර විදියට පරිභෝගය ඉවත් කරනවා. ඇඳුම ගලවලා දානවා. ඊට පස්සේ හුස්ම ගන්නකොට මේ යන හුලං වල සතු ඉන්නවා කියලා නේද? මුඛ ආඩම බැඳ ගන්නවා. ඊට පස්සේ අර යන පාරේ සත්තු පෑගිලා මැරෙවි කියලා කොළත්තකින් පිහ පිහ තමයි යන්නේ. දැන් සමහර විට සක්මන් කරන්න ගියාම ওই ප්‍රශ්නේ නැති කීප දෙනෙක්ට. ඈ මේ අම්බෝ කූඹි පෑගෙනවා මේ සක්මන පුරාවට කූඹි කියලා ඔන්න ඉතින් පටන් ගන්නවා. අතු ගාලා පිරිසුදු කළා සක්මන ආරම්භ කරගන්න පුළුවන්. නමුත් ওই පොළවේ සත්තු අයින් කරනවා කියන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එතකොට මේ සත්තු පාගනවා කියන අදහසකින් ඇවිදිනව නෙමෙයිනේ. ඒ වෙනුවට තමුන් යම් කිසි විදියක මේ යම් පිරිසුදු කිරීමක් කරලා පටන් ගත්තා. එතන ඉහට බේරන්න බෑ. භාග්‍යතුන් වහන්සේට මේ ශාසනයේ යම් භික්ෂුන් වහන්සේ නමක් මුගලන් හාමුදුරුවෝ කියනවා මේ මේ වතුරේ ඉන්නවනේ ස්වාමීනි මේ ජීවීන් වතුර ජීවීන් ඉන්නවනේ ඔය පරිභෝග කරාම මැරෙනවා කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා ඇහැට පේනවද? ඇහැට පේන්නේ නැත්තම් ජීවීන් නැහැ. ඇහැට පේන මට්ටම තමයි පණවන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ මේ ශාසනය කියන එක මේක ප්‍රතිපදාවක් පෙන්වලා තියෙන්නේ මේ ඥානාන්විතව කරන්න. එහෙම නැතුව නිකන් අර වතුර එක හරස් කරගත්තාම ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින්ම වැඩේ අවුල්නේ. මේ ඇවිද ගන්න බැරි වුණාම ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින්ම වැඩේ අවුල්නේ. මේ ආහාර ගන්න බැරි වුණාම ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින්ම වැඩේ අහවරයිනේ. ඉතින් ඒ විදිහට මේ ප්‍රතිපදාව කොරකර ගැනීමක් නෙමෙයි මේ කියන්නේ. එක්තරා අවස්ථාවක නිගණ්ඨෙක් යම් කිසි විදිහක අවුරුදු 30ක් පැවිදිකම් කරපු කෙනෙක්. ඒ කෙනා භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා කතා කරනකොට බුදුරජාණන් වහන්සේ අහනවා මොකද්ද? මේ ඔබ දැන් අවුරුදු 30ක් පැවිදිකම් කරපු කෙනෙන්නේ. ඔබට ලැබිලා තියෙන්නේ මොනවද මේ අවුරුදු 30 පැවිද්දෙන් කියලා? එතකොට මේ තැනත්තා කියනවා ස්වාමීනි ඇත්තටම කල්පනා කරොත් මට ලැබිලා තියෙන්නේ මේ අවුරුදු 30ක් පුරාවට පැවිදි දම් පුරලා ලැබිලා තියෙන්නේ මෙන්න මේ දේවල්. නිර්වත ලැබිලා තියෙනවා. හෙළුව තමයි තියෙන්නේ පළවෙනියට. දෙවෙනියට ලැබිලා තියෙන මුඛවාඩමක්. තෙවනුව ලැබිලා තියෙනවා අර පාර පිහින අත්ත. හතරවෙනුව ලැබිලා තියෙනවා අර වතුර අඩගෙන යන ලබු කැටි. ඔච්චරයි. අවුරුදු 30ක් පැවිදි දම් පුරලා ඔච්චරයි මට ලැබුණේ ස්වාමීනි. හරි. ඒතකොට එහෙම එකක් නෙමෙයි. ඒ විදිහේ විකෘතියක් නෙමෙයි. ඒ වෙනුවට මේ දේවල් පරිභෝග කරන්න. පරිභෝග කරන්න ඥානান্বিතව පරිභෝග කරන්න. සිහිය පීඩවාගෙන පරිභෝග කරන්න. අන්න ඒකෙන් තමයි ඔය තෘෂ්ණාව ප්‍රහාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මස් මාළු වෙනුවට ඕපු වලට අරක අල්ලනවා. හරිද? ඒකේ ගැළවීමක් නැහැ. ඒක නිසා මේ දේවල් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ප්‍රයෝජනෙට අරගෙන තමුන්ගේ ඒ දිවිය සරි කරගන්න පුළුවන්. ඒ ටික නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒ ටික අවශ්‍යයි. ඒකෙනුත් මෙන්න මේ පෙන්වන්නේ මොකද්ද? ආජානීය ලක්ෂණ. විදියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ මේ විදිහේ සලකුණු තියෙනවා නම් මේ විදිහේ දේවල් වලට ලැබීම තියෙනවා නම් එයාව මම හඳුන්වනවා ආරෝහය සහිත ඒ විදිහේ කෙනෙක් කියලා. අන්න ඒ ආරෝහය සහිත කියන එක අර ආජානීය අස්සේගේ එහෙම නැත්නම් අර විදිහේ ප්‍රතිපදාවක ඉන්න කෙනෙක්ගේ ලක්ෂණ හතරෙන් එකක් විදිහට තමයි පෙන්වන්නේ. එයාට හොඳට ලැබීම තියෙනවා මොනවද පින්ඩ පාතේ නැත්නම් ඒ ආහාරය ඒ වගේම සිවුරු පිරිකර, ඒ වගේම අර විදියට වාසස්ථානයක්, බෙහෙත්. ඒව හොඳට ලැබීම තියෙනවා. ඒක යාගේ ආචානීය සලකුණක්. මේ විදිහේ දුර්ලභ ගණයේ අස්සේගේ සලකුණක් විදියට තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ. මේ දේවල් පරිභෝග කරන්න පුළුවන්. මේ දේවල් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අන්න අර විදිහේ යම්කිසි නුවණින් සිහිය පිටවාගෙන ඒක තමයි වැදගත් වෙන්නේ. සිහිය පිහිටවාගෙන පරිභෝග කරොත් ඔය කොයි දෙයින් වුණත් අපි ආරක්ෂිතයි. හරි එකම ආරක්ෂාවයි තියෙන්නේ මොකද්ද? සති ආරක්ෂාව. ඒක ගන්න ආයෙ සැකයක් තියාගන්න එපා. මොන දේ වුණත් සිහිය පිටවා ගැනීම තුළ අන්න ආරක්ෂාවක් තියෙනවා. ඒ රැකීම ඒ රැකවරණේ තියෙනවා. අන්න ඒ රැකවරණේ ඇති කරගන්න කියන අදහස් තමයි තියෙන්නේ. ඒව නැතුව මේ කන්නේ නැතුව ඉඳලා නිවන් ගියා කියලා එකක් නැහැ. හරි? අර දේවල් පරිභෝග නොකර ඉඳලා නිවන් ගියා කියලා එකක් නැහැ. ඒ වෙනුවට මේ දේවල් පරිභෝග කරන්න පුළුවන්. හොඳට ජයයට කාලා බෙලි ඉන්න පුළුවන්. ඈ නිවන් ගන්න කලින් අඩුම ගානේ ජීවත් වෙන්න බෑ හොඳට ජයයට. ඒක වටිනවනේ. නේද? නිකන් tamun සැහැල්ලුවෙන් විවේකයෙන් ජීවත් වෙන්නකො මුලි. ඒක වැදගත් දෙයක් නේ. ඒක වටින දෙයක් නේ. අන්න ඒ සලකුණ ඒ ස්වභාවය තමයි මෙතෙන්දී පෙන්වන්නේ. ඔය යම්කිසි සූත්‍රයක යම් පාඩයක් සඳහන් වෙනවා මේක මේ චෝදනා මුඛයෙන් එල්ල වෙන එකක්. චෝදනා මුඛයෙන් එල්ල වෙන්නේ මොකද්ද කියනවා? "ඉමේ සමනා සුඛ භෝජනානි බුංජිත්වා සුඛ සීලා" ඔන්නෝම වචන කීපයකින් සඳහන් කරනවා. මේ ශ්‍රමණයෝ මේ විදිහට සුවසේ ජීවත් වෙනවා. හරිද? මේ සුවසේ සීලයක් රකින්නවා. මේ සුවසේ මේගොල්ලෝ ආහාර වළඳනවා. හරි? සුවසේ සැතපෙනවා. සුවසේ කල් ගෙවනවා. මෙන්න මේ විදිහේ කට්ටියක් තමයි මේ ශ්‍රමණයෝ ටික කියලා. අන්න යම්කිසි විදිහක චෝදනාවක් ඒ සමාජයෙන් එල්ල වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? මේ දේවල් පරිභෝග කරන්න පුළුවන්. පරිභෝගයේ ඥානාන්විතව સિદ્ધ කරන්න. ওই දේවල් වලින් වැලකිලා ඉන්දියා කියලා නිවනක් සාක්ෂාත් කරගන්න හැකියාවක් නැහැ. ඔය යම්කිසි පොතක සඳහන් වෙන හරි ලස්සන කතාවක්. එතන ඒ හාමුදුරුවෝ ඉඳපු වහලේ ගැලවිලා ගිහිල්ලා. හුළඟට හරිද? ඉතින් මේ හාමුදුරුවෝ මොකද කරන්නේ? සති දෙකක් තිස්සේ වහලේ හදන්න නැතුව අහස දිහා බලාගෙන ඉන්නවා. තෙමි තෙමි. හරි තෙමිලා තෙමිලා තෙමිලා අර කුටියක් තෙමිලා හති දෙකක්ම ඉන්නවා මොකක් සඳහාද? අර මේ මේ මේ මේ පරිභෝගය ඉවත් කිරීම සඳහා. ඉතින් නායක හාමුදුරුවෝ කියනවා මේ එයා තෙමුණ බව නම් හැබැයි හැබෑව. හැබැයි ප්‍රඥාව වැඩුණාද කියලා නම් මට සැකයිලු. ඒ කියන්නේ මොකද්ද? වහලෙදී උඩ දිහා බලා වහලේ නැතු උඩ බලා ඉඳියයි කියලා හරියන්නේ නැහැ. තෙමිටම ඉඳියයි කියලා හරියන්නේ නැහැ. ඒක නෙමෙයිනේ ක්‍රමවේදය. අර තෙමිටම ඉඳිය බව නම් හැබෑවද? හැබැයි මේ මොලේ වැඩුණයි කියලා නම් ප්‍රඥාව වැඩුණා කියලා මට විශ්වාසයක් නැහැ කියනවා. ඈ ඒ විදිහේ ප්‍රකාශයක් කරනවා. ඉතින් එන්නේ විදිහට මේ දේවල් පරිභෝග කරන්න පුළුවන්. සුවසේ ජීවත් වෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි මේ කොයි දෙයකටත් ආරක්ෂාව වෙන්නේ මොකක්ද? සිහිය පිටව ගන්න. සිහිය පිටව ගන්න. දැන් අපි හිතමු හොඳම දේ තමයි දැන් ඔය ආහාර වේලක් ගන්න වෙලාවක් ගැන කල්පනා කරන්නකෝ. අපි අර ප්‍රත්‍යවේක්ෂා වාක්‍යයන් නම් කටපාඩම් කරගෙන ඉන්න බවත් හැබෑව. හරිද? ඒක කියන බවත් හැබෑව. හැබැයි මේ ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය කියලා මොකද කරන්නේ? ඉතුරු වෙලාවගේ වෙන්නේ කොහොමද? බත්පතේ ඉතුරු ටික බඩට යන්නේ කොහොමද? අන්න අර කොහෙදෝ එකක් මොකද්දෝ එකක් කල්පනා කර කර ගහලා දානවා. හරි. අර සවලෙන් ගහනවා නේද සමහරු. ඉතින් ඒ 아무තු 아무තු ක්‍රමවේදෙට මේ ටික බඩට යනවා. එතකොට කොහෙද අපේ අවධානයේ සිහිය තියෙන්නේ? කොහෙදෝ මුලා වෙලා තමයි මේ කල් ගෙවන්නේ. හරිද? එතකොට අර ක්‍රියාවලිය අඳුරේ අතපත ගෑමක් විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ ආහාර ගැනීම නෙමෙයි තියෙන ප්‍රශ්නේ. මේ ආහාර ගැනීම සිහිය පිහිටවාගෙන කරන්න. ලේසි නෑ. ලේසි නෑ. බත් වේලා කන්න ගියාම තේරෙනවා කොච්චර අමාරුද මේක සිහිය පිහිටවා ගන්න කියලා. බැරි බැරි කමට වගේ තමයි අර වාක්‍ය කියලා ෂේප් වෙන්නේ. නේද? වාක්‍ය කිව්වා ආරක්ෂිතයි. හරි ඊටු ටික අදාළ නෑ. දැන් අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ හාමුදුරුවෝ අර බුත්තානුමෝදනාවක් කියලා මේ දවල් දානි පූජා කළා බුද්ධ පූජාව තියලා අනුමෝදනාවකට ගිහිල්ලා මේ හාමුදුරුවෝ කිව්වලු ආ මල් පූජා වෙලා තියෙන්නේ. ආයේ ඒක ගාත කියන දෙයක් නැහැ කිව්වලු. <laughs> පින් පින් අනුමෝදන් වෙලා තියෙන්නේ. ආයේ අනුමෝදන් කරන්න දෙයක් නැහැ කිව්වලු. කියලා නැගිටලා ඇවිල්ලා. <laughs> අර මිනිස්සු බයිනවා බැනිලක්. <laughs> බලාපොරොත්තු වෙන්නේ අර ගාතාව කිව්වහම පින් අනුමෝදන් වෙයි කියලානේ. නේද? අර අර මේ ගාතාව කියන්න ඕනේ. ඒක කිව්වේ නැත්නම් පින් අනුමෝදන් වෙන්නේ නැහැ කියන අදහසක් තමයි තියෙන්නේ. නෑ වැඩේ වෙලා වැඩේ වෙලා හැබැයි නිකන් අර තේරෙන්නේ නැහැනේ මේක වුණා කියලා. උන්නේ නැහැනේ තේරෙන්නේ නැති හින්දා ඔන්න ગાතා ටික හයියෙන් කියනවා. අර උඩ බලාගෙන බණ අහන්නේ නැතුව ඉඳලා වුණත් අර බුත්තානුමෝදනා වෙලාවේදී අර ગાතා ටික හයියෙන් කියනවා. ඈ අන්න අම්මා තාත්තට පින් අනුමෝදන් කරන්න ඕනේ කියලා අර ගාතාව හයියෙන් කියනවා. නමුත් ඇත්තටම මේ ගාතාවේ නෙමෙයි වැඩේ තියෙන්නේ. ගාතාව තියෙන්නේ අර අර උඩ බලාගෙන ඉන්නේ අර මිනිස්සු ටික. ඒ මිනිස්සුන්ට මේ වැඩේ තේරෙන්නේ නැහැ නේ. ඉතින් ඒකින්ද දැන් එහෙනම් පින් අනුමෝදන් කරමු මේ ගාතාව ශබ්ද නගා කියන්න කියලා. දැන් බණ කියලා ඉවරලත් ඕක කියන්න වෙනවා මට ඒකයි වැඩි. <laughs> මම මේ කල්පනා කරේ ඒක ඇත්තටම දැන් පින් අනුමෝදන් කළා වැඩසටහන ආවර කරමුයි කියලා කියන්න වෙනවා මේ පිරිසට. නේද? ඒ කියන්නේ මොකද? ඒ කියන්නේ නිකන් අර සම්ප්‍රදායක් විදිහට කියනවා. ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය කියන්නේ මොකද්ද? සම්ප්‍රදායක් විදිහට මේක මතක් කරන. හැබැයි නියම ප්‍රත්‍යවේක්ෂාව තියෙන්නේ එතන නෙමෙයි. නියම ප්‍රත්‍යක්ෂාව තියෙන්නේ අර බත්පත කන වෙලාවේ. ඒක අමාරුයි. ඒ වෙලාවේ සිහිය පිටවා ගැනීමක් කරන්න අමාරුයි. ඉතින් ඒකින්ද දැන් අපි හිතමුකෝ දැන් හෙට දවසේ නේද? අර මොකක්ද අර මේ සතුටින් ඉදැල්ලේ අවසරලා දැසිල්ලේ මේ අඳුරෙන් මිදීලා ඉගිලි වියයි කුරුල්ලෝ කියන යනවනේ දැන් ගෙදර. හරි? ගිහිල්ලා රැයට කනවනේ. රැයට කන වෙලාවේදී බලන්න ඔය බත්පත කොහොමද බලට යන්නේ කියලා. ගෙදර කට්ටියත් ඇවිල්ලා පොඩ්ඩක් කතා බහ කරાવી අනේ ඉතින් දැක්කේ කාලෙකින් කොහමද කියලා නේද? එහෙමත් කතා බහ කරાવી ඒ කතාවලට ටිකක් අවධානය ආවි. ටීවී එකෙත් මොනවද දන්නේ අලුත් නිවුස් කියලා නේද? තියෙනවනේ වැඩ ගොඩක් තියෙනවා. ඔය ටික අතරේ බත්පත බඩට යන්නේ කොහොමද බලන්න. අන්න ඒක තමයි බලන්න ඕනේ. මේ වැඩ නොකර ඉන්න එපා. රැකී ආරක්ෂාවලට යන්න. ඒ දේවල් සිද්ධ කරන්න. ඒ දේවල් සිද්ධ කරාට වැඩ කරාට ගැටලුවක් නෑ. බලන්න මේ මේ මගේ අවධානය කොහෙද තියෙන්නේ කියලා. මේ අන්ධකාරය තුල මේ අතුපත අතපත ගෑම වෙන විදිහ බලන්න. අන්න ඒ බැල්ම තමයි වැදගත්. ඒක තමයි අපි මේ පුරුදු කරන්නේ. දැන් අද වාර්තා ගණනාවක් අපි කියවුවානේ. නේද? කියවනකොට කියවනකොට මේ ඔක්කොම එම කියන්නේ මොකද්ද? මේ යන වැඩේ මට ටික ටික අහු වෙනවා කියලා තමයි මේ කියන්නේ. පළවෙනි දවසේ අහු වුණාද? පළවෙනි දවසේ කියනවා අම්මේ ස්වාමීන් වහන්සේ මේ සිහිය කියන්නේ මොකද්ද? ඈ මේ සිහිය කියන නාමයක් මගේ පලාතක නෑනේ කියලා කියනවා. ඔහොම තමයි පටන් ගන්නෙ. බැරි බැරි ආවෙන් තමයි පටන් ගන්නෙ. අර ලොකු සාහිණාංශ දවසක් කියනවා කොහෙදෝ රිට්‍රීට් එකක් කරන්න ගියාලු. එතන භාවනා ශාලාව එහා පැත්තේ එළු ගාලක් තියෙනවලු. ඉතින් භාවනා කරන අතරේ එළුව බෑ බෑ බෑ ගන්න එනවලු. ඉතින් ලොකු ආන්දරෝ කියනවා මේ මේ කට්ටියත් මට පේන්නේ මේ එළුව ටික වගේ තමයි. පටන් ගත්ත වෙලේ ඉඳලා බෑ කියලානේ කියන්නේ. බෑ සිය පිටවන්න නම් බෑ. සමහරව අන ස්වාමීන් වහන්සේ මේ මේ වැඩේ අමාරු මට ගෙදර ගිහිල්ලා පුරුදු කරන්න කමටහනක් දෙන්න බැරිද කියලා අහනවා. හරියට නිකන් ගෙදර ගිහිල්ලා කොරයි වගේ. නේද? මේ මේ මේක නම් අමාරුයි කියනවා. ගෙදර ගිහිල්ලා පුරුදු කරන්න. ඔය ඔය යථාර්ථය තියෙන්නේ. ඔහොම පටන් ගත්තට මොකද? අන්න දැන් ටික ටික ඔය බෑන්න පොඩ්ඩක් අඩු වෙලා තියෙනවනේ නේ. දැන් පුළුවන්. පුළුවන්. ටික ටික පුළුවන්. අන්න ඔය වාර්තා සියල්ලේම වගේ කියුනේ ඒක තමයි. නේද ඉස්සරට වැඩිය මට අල්ලන්න පුළුවන් පියවරක් දෙකක් අල්ලන්න පුළුවන් මෙන්න බලන්න මේ එක පතුල වදින අතරේ හිත පිට යන හැටි මේ පතුලේ මේ විලුඹ වැඩිලා මේ ඇඟිලි ටිකට එනකොට ඔය අතරමැද්දෙත් ඕක පයින්නවා එළියට. එහෙව් හිතක්. එහෙව් හිතක්. කලින් පැන්නේ නැද්ද? කලිනුත් පැන්න අහුන්නේ නැනේ වැඩේ. අහුන්නේ නැති එක තමයි වැඩේ. අවුල තියෙන්නේ. දවසක් කෙනෙක් කියනවා මොකද්ද පැයක් සක්මන් කරා සායනට පැයම පතුලෙම සිහිය තියුණලු. මං හොඳටම ෂුවර්ද කියලා. ඈ හොඳටම ෂුවර්ද කියලා. එහෙම නිකන් තියුණා කියලා පේනව බැලු බැලමට. තියුණා කියලා හිතෙනව බැලු බැලමට. අන්ධකාරය තුල යන කතාවක් වෙන්න පුළුවන්. ඒ හිත ඔහොම තියෙන්නේ නැහැ ওই පතුලේ. හරි බැලුවොත් තේරෙනවා මේ එක පතුලක් වදින අතරෙත් මේක පිට යනවා. එහෙව් හිතක්. අන්න මොකද ටික ටික අහුවෙන්නේ මොකද මේ? සිහිය පිටවා ගැනීම තුල තමයි අහුවෙන්නේ ඒක. දවස් දෙකක් කරලා නෙමෙයි. නේද? නැවත නැවත පුහුණු කිරීම තුළ ඔන්න තේරෙනවා වෙනදාට වැඩිය මේක මට අහු වෙන බව. වෙනදාට වැඩිය බත් කටක් දෙකක් අල්ල ගන්න පුළුවන් බව. ඒක තමයි වැදගත් වෙන්නේ. ඔය සිල් අඳුන් ඇඳගෙන ඉඳී නැතුවට කමක් නැහැ. හරි? අන්න ප්‍රතිපදාවේ ඉන්නවනම්. බත් කන අතරේ බලන්නකෝ මේ ගෙදර එවුන් ටික වටපිටාවෙන් ඩීවී ටීවී එකත් වැඩ කරાવી. බත් කන අතරේ පොඩ්ඩක් හොරාට වගේ බලන්නකෝ මේ බත් කට විකනවා දැනෙනවද කියලා. දැනෙනවා බැලුවොත්. දැනෙනවා බැලුවොත්. හරිද? ඊට පස්සේ ඔෆිස් එකට හරි ඇවිදගෙන යන අතරේ බලන්නකෝ මේ සපත්තුව සෙරප්පුව තද වෙනවද කියලා. බැලුවොත් දැනෙනවා. හරි. කෝච්චි එක බස් එක වාඩි වෙලා ඉන්න අතරේ බලන්නකෝ හුස්ම වැටෙනවද කියලා. වැටෙනවා. හරි. නැති වෙලා නැහැ හුස්ම තියෙනවා. අන්න බැලුවොත් පේනවා. ඔන්න ඔය කියන බැල්ම තමයි දිනු කළ යුත්තේ. එහෙම නැතුව හිතන්න එපා මේක නිකන් මේ මෙහි ඇවිල්ලා මේ දවස් පහ නතරලා ඉඳීම තුල ඊට පස්සේ අර වෙනදාටත් වැඩිය අර අසහියක් තුලට වැඩ ගැනීම තුල මේ වැඩේ අහවර වෙවි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ වෙනුවට පුහුණුව වන්නේම අර සිහිය පිටවා ගැනීමක්. සිහියම තමයි එකම ආරක්ෂිතය. ඒකම තමයි එක ක්‍රමවේදය. ඉතින් අනිත් කට්ටිය අහනවා ඒ වුණාට ස්වාමීන් වහන්සේ ওই භාවනා තව ගොඩක් කියලා තියෙනවානේ. සූත්‍ර දේශනාවල තියෙනවානේ. අර විදියට තියෙනවානේ. මේ විදියට ධාන වඩන්න කියලා තියෙනවානේ. මේවා කරන්න කියලා තියෙනවානේ. ඒවා කරාම නරකද කියලා. අපි කියන නරකක් නෑ. කරාට නරකක් නෑ. හරිද? හැබැයි කොයි පාරෙන් ආවත් මේ පාරෙන් එන්න වෙනවා කියලා තමයි අපි කියන්නේ. කවදා හරි දවසක ඔයගොල්ලෝ අද සූදානම් නැත්නම් තව කල්පෙකින් මේ පාරෙන් එන්න වෙනවා. ඒක තමයි ඔය සිහිය තියෙන තැන පාරේ ඇතුල් වෙන තැන ගහලා තියෙන බෝඩ් එකේ ඒක තමයි. කොයි පාරෙන් ආවත් මේ පාරෙන් එන්න වෙනවා කියන එක. හරි. ඉතින් අද එනවද තව කල්පකින් එනවද කියලා තීරණය කරගන්න පුළුවන්. එතකොට කට්ටිය කියනවා ඉතින් අර අවශ්‍ය සමාධි මට්ටම වැඩිලා නැත්තම් එහෙන් මොකද කරන්නේ කියලා අහනවා. ඈ මට මගේ මේ මේ මේ අවශ්‍ය පමණට මේක වැඩිලා නැත්තම් මේ එහෙම අඩුපාඩුවක් තියෙනවා නම් මොකද කරන්නේ? ඈ දැන් එතකොට මම මේකට කෙලිම බැසගෙන හරියනවද? මොකද කරන්නේ අර අර පොකුණක් ළඟ ඉඳගෙන උඩට වෙලා කන්දියට වෙලා පීනන්න සැලසුම් ගහනවා. නේද? අනේ වතුරට වාසල්ලු කළා දැම්මම කිසි දෙයක් නැහැ. ඔය ගාල්ල මාතර පැත්තේද කොහෙද? මොකද්ද තියුණලු හරි ගිලෙන තැනක් මිනිස්සු. පාලමක් ගාව යම් තැනක. ඉතින් මොකද කරේ? කිව්වලු මේ මේක දැම්මලු ජීවිත ආරක්ෂක කණ්ඩායමක් දාලා කිව්වලු මේ දැන් හරි දැන් කිසි දෙයකට බය වෙන දෙයක් නැහැ මොන කෙනෙක්වත් නම් මේගොල්ලෝ බේර ගන්නවා. හරි? දැන් මේ වැඩේ ආරම්භ කරන්නේ මේ උත්සව අවස්ථාවේ කවුරු හරි පයින්න කිව්වලු. බේරලා වෙන්නනම් කියලා මේ කියන්නේ. හරි? බේරලා වෙන්නනම් කියලා කියන්නේ. කවුරුත් නැහැලු. ඊට පස්සේ කිව්වලු මේ මෙච්චර මේ වීරය ඉඳපු පරපුරක් මේ පුරවරයක් මේ කවුරු හරි පයින්න මේ ලැජ්ජ වෙන්න දෙන්න එපා කියලා. ඒත් නෑලු. හරි? තුන්වෙනි පාරක් කිව්වලු මේ මේ වගේ ප්‍රදේශයක මේ නම ගිය තැනක මේ කවුරුද නැද්ද පයින්නේ කියනකොටම කවුද පැන්නලු. හරි ඊට පස්සේ ටක් ගාලා අර කට්ටිය බෝට්ටුවෙන් ගිහිල්ලා බස බස ගාලා ඔය බේරගෙන ගොඩට අරන් බලනකොට එන්න වයසක ලොක්කේලු. හරි. ඉතින් ඒවලු මෙච්චර මේ තරුණයෝ ඉඳද්දී ඔබතුමා ඇයි පැන්නේ කියලා. පැන්නේ මාව තල්ලු කරපු එක මට අහු වුණා නම් බලනකොට මේ මිනිස්සුව තල්ලු කළා තියෙන්නේ මේ. ඉතින් එන්නේ ඒ වගේ වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ. නැත්තම් මේක කරන්නේ නැහැ කවදාවත්. අර විදිහේ ප්‍රශ්න අහන කට්ටියට කියන්න තියෙන්නේ ඔයාට ඔච්චර ප්‍රශ්න ගැන හිතන්න කල්පනා කරන්න ශක්තිය තියෙනවා නම් ඔය තියෙන සමාධියයි සිහියයි ඇති කියලා. අච්චර ඔය ප්‍රශ්න ඇනලයිස් කරන්න කල්පනාව තියෙනවා නම් ඇතිනේ. ඔය ඕක දාන්නකො හුස්මක් බලන්න. ඇති. හරි. ඔච්චර ප්‍රශ්න හිතන්න පුළුවන් නම් මේ සමාධි මට්ටම ඇතිද මට මේ පුහුණුව කරගෙන යන්න කියලා ඔච්චර හිතන්න පුළුවන් නම් ඒ ඒ හිතන්න කල්පනා කරන්න සිත ශක්තිය දාන්න හුස්මක් බලන්න. හරි. පතුල ගැන අවධානයෙන් ඉන්න බලන්න. බත් කනකොට බත් හැපෙනවද කියලා බලන්න. ඔන්න ඔය පුහුණුව කරා නම් ඉතුරු ටික හැදිලා එනවා, ඉතුරු ටික සම්පූර්ණ වෙලා එනවා. ඒක නිසා මෙන්න මේ සිහිය පිහිටවාගෙන මේ දේවල් පරිභෝග කරන්න කියන මතක් කිරීම තමයි කරන්න තියෙන්නේ. මොකද හේතුව බොහෝ වෙලාවට වෙන්නේ මහා අන්ධකාරයක් තුළ තමයි මේවා වෙන්නේ. අසිහිය තමයි රජ කරන්නේ. දැන් බලන්න උදේ ඉඳලා හවස වෙනකන් මේ දවස ගෙවෙනකොට අද දවස ගැන හිතන්න එපා. අපි හිතමු හෙටත් පන්නලා ලබන සතිය ගැන හිතන්නකෝ. හරි. ඒ දවස ගෙවෙන්නේ කොහොමද කියලා බලන්න. බොහෝ විට අසහියක් තුල තමයි ගෙවෙන්නේ. බොහෝ විට වැරදාජකාරී ගොන්නක් තුල තමයි ගෙවෙන්නේ. බොහෝ විට ප්‍රශ්න ගැටලු තමයි මේ ඔළුවේ වැඩ කරන්නේ. ඉතින් අර නිකන් බුනවා දෙකකට යනවා වගේ වැඩ කරනවා රැකියාව කරනවා. දැන් මේ දවස්වල අපි දන්න කෙනෙක් ඉන්නවා accountant නෝනා කෙනෙක්. අනේ මැරිලා වගේ. ස්වාමීන් වහන්සේ මේ end accounts මේ තාම කරගන්න බැරි වුණානේ. හරි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ මේ මෙලෝ දෙයකට මට එන්න දෙන්න විදිහක් නැහැ. retreat වලට එන්න විදිහක් නැහැ. මේ මේකට priority. මලොත් එහෙම අදිස්සියවල්. මලොත් එහෙම කොහේ ගිහිල්ලා උපදීද දන්නේ නැහැ. අර පොතේම ගුල්ලෙක් වෙලා උපදින්න ඉඩ තියෙනවා. ඈ එහෙම නැත්නම් ඒ account අයිතිකාරයාගේ නේද ඈ ගෙදර බල්ලෙක් උසෙක් හරි වෙලා උපදින්න ඉඩ තියෙනවා ඉතින් එහෙම යථාර්ථයක් ගැන තමයි ගොඩ දෙනෙක් කතා කරන්නේ කියනවා මේ මේ සාමාන්‍ය ජීවිතේ මේක කරන්න බෑ මේ ජීවිතේ කරන්න බෑ කියලා එහෙමම නෑ උනන්දුවක් තියෙන කෙනෙක්ට පුළුවන් ඔච්චර බරට ඕක අරගන්න එපා හරි නිකන් මේ අම්මෝ මේක නම් කරන්න විදියක් නෑ මේ ඔක්කොම පැත්තක තියලා මම මේ වැඩ රාජකාරී ටික කරන්න ඕනේ වැඩ රාජකාරී ටික කරන්න අර බස් එකේ යන ගමන් බලන්නකෝ මේ හුස්ම වැටෙනවද කියලා පොඩ්ඩක් වෙලාවකට වැටෙනවා. අර ඔෆිස් එකට දුවගෙන යන ගමන් හරි බැලුවොත් මේ සපත්තුව තද වෙනවද කියලා අන්න දැනෙනවා. මේ හදිස්සියේ බත් ගිලගෙන ගිලගෙන යනකොට බලන්නකෝ අන්න ගිලෙනවා දැනෙනවා. ඔන්න ඔය කියන සිහිය පිටවා ගැනීමක්ම තමයි ක්‍රමවේදය. ඒ විදිහට තමයි මේ දේවල් පරිභෝග කරන්න පුළුවන්. ජයට දේවත් වෙන්න පුළුවන්. අර විදිහට මේ හොඳට සුවෙන් ඉන්නවා සැපසේ ඉන්නවා මේ මහණෝ ඈ සැපසේ කනවා බොනවා සැපසේ මේ විදිහට කටයුතු කරනවා හැබැයි අනු ප්‍රතිපදාවක් දියුණු කරගන්න. ඒතකොට මේ සමාජෙට ඒක තේරුම් ගන්න බැරි වුණාට මේ පුහුණුවක් කරන මේ විදිහේ සිහියක් පිටවා ගන්න අපිට තේරුම් ගන්න බැරි වෙන විදිහක් නැහැ. මේ මොන දේ පරිභෝග කරත් සිහිය පිටවා ගැනීම තුළ අන්න ඒ ආරක්ෂාව අපිට තියෙනවා. ඒ ආරක්ෂාව තියෙනවා. අන්න ඒ විදිහේ ක්‍රමවේදයක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මතක් කරන්නේ මේක මේ හොඳ ආජානීය අස්සෙක්ගේ සලකුණු. හොඳට කාලා බීලා සැපෙන් ඉන්නවා. හැබැයි ඒ අතරේ මේ ශක්තිය දිනු කරගෙන තියෙනවා. දැන් කලින් කරුණු මතක් වෙන්නේ නැතිනේ. මේ ආශ්‍රයාගේ කලින් කරුණු තුනක් මතක් කරා. ඒ ඒවත් එක්ක යන හතරවෙනි කරුණ තමයි මේ. ඒ හතරෙනි කරුණත් ඒ විදිහට දියුණු කරගත්තොත් වර්ධනය කරගත්තොත් අන්න මොකද වෙන්නේ මේ තැනැත්තා ආජානීයස්සෙක් අර රජුන්ට සුදුසු අස්සෙක් මේ විදිහට මිනිසුන් සොයාගෙන ඉන අස්සෙක් අන්න ඒ වගේම අස්සෙක් මේ ශාසනයේ ඉන්නවා මේ ප්‍රතිපදාව තුළ ඉන්නවා කියන අදහස භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා. හරි අර විදිහට ආහුනේයන් පාහුනේයන් දක්ෂිනේයන් අංජලි කරණේයන් මේ දුර ඉඳලා දේවල් අරගෙන ගෙනහලා පූජා කරන්න වටිනවා. හරිද? දැන් පූජා කරන එකම නෙමෙයිනේ වැඩේ. පූජා කරන එකම නෙමෙයි වැඩේ. ඒ වෙනුවට ඒ පූජා කරන තැනත්තා මේ වැඩේට අහු වෙලා මේ ක්‍රියාවලිය ගිහිල්ලා සමහර විට එයා පූජා ලබන තැනත් වෙන්න පුළුවන්. හරි? මේ හැමදාම මේ අනිත් පැත්තේ වඳින පැත්තේම ඉන්න එපා. පූජා කරන පැත්තේම ඉන්න එපා. ඒ වෙනුවට පූජා ලබන තැනැත්තෙක් බවට පත් වෙන්න බැරිද? බැරි නෑ. හරි? උත්සාහ කරොත් බැරි නෑ. අර විදියට අමාරුවෙන් නමුත් දුකසේ නමුත් කරගෙන යන්න ඕනේ. මට මතකයි ඔය ඉස්සර අපේ ඔය ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉඳියා ඔය ඒ අහල ඔය ලස්සල තියෙන තැනකට පින්ඩපාතේ වඩිනවා. එතකොට ගොඩාක් දැන් මේ මේ කියන විදියට මේ ආහුණේ කිය. දුර පළාත් වලින් ඉඳලා මිනිස්සු ඇවිල්ලා දානේ පූජා කරනවා. හරි. ඒ සමහර වෙලාවට කිලෝමීටර් 30 40 50 60 දුර ගෙවාගෙන එනවා. ඉතින් එහෙම එන කට්ටිය අතරේ මට මතකයි ඉස්සර ওই කොල්ලෙක් එනවා ඒ බෑග් එක ගෙනහලා දානශාලාවෙන් තියලා යනවා. හරි. දුරේ ඉඳලා තමයි ආ එන්නේ. එයා දන්නේ අරක විතරයි. ආහුණිය. මේ විදිහට ඇවිල්ලා මේ දුරින් ඉඳලා ඇවිල්ලා මේ පූජා කිරීම තමයි දන්නේ. එහෙම පූජා කරනවා. ඊට පස්සේ මේ ළමයා අවුරුද්දක් හමාරක් මේ විදිහට ඉන්න අතරේ ඔන්න දැන් භාවනා කරන්නයි කියලා ඇවිල්ලා නතර වුණා දවස් දෙකක්. භාවනා කරාද මොකද කමඩාන් සුද්ධ වෙලා නැහැ. හරි? අර සක්මන් කරනවා. හැබැයි ඇතුලේ තියෙන්නේ වෙන මොකද්දෝ විකාරයක් කරපොර තමයි සක්මන් කරන්නේ. හරි? අර විදිහට වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉඳියට කමටහන් සුද්ධ වෙලා නැහැ. ඉතින් කරනවා. ඒකත් හොඳයිනේ. දැන් අර අර දාණය උස්සගෙන බෑග් එක උස්සගෙන ආපු මිනිස්සයා ඕන දැන් ඇවිල්ලා භාවනා ශාලාවේ ඉන්නවා. ඒකත් ලොකු දෙයක්. ඒකත් ලොකු දෙයක්. ඉතින් මෙහෙමත් අවුරුද්දක් හමාර කොහොම ඉන්දියා? එලෝලා ගිහිලා කරන්නත් බෑනේ. එයාගේ විවෘත භාවයක් සහිතව තමයි කමඨහනක් සුද්ධ කරලා දෙන්න පුළුවන්. එහෙම නැතුව එලෝලා ගිහිල්ලා කරන්න බෑ. නේද? එලෝලා ගියාම ද්වේෂය තමයි සාමාන්‍යයෙන් ඉතුරු වෙන්නේ. ඔය එක්තරා අවස්ථාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගැන කතාවක් තියෙන ඒ ස්වාමීන් වහන්සේ මේ වෙන හාමුදුරු කෙනෙක්ට බණ කියනවා. බණ කියන්නේ මොකද්ද? නිවන් දැකීම සඳහා, නිවන් යැවීම සඳහා අවවාද කරනවා. පමණ ඉක්මව අවවාද කරනවා කියලා තමයි පොතේ තියෙන්නේ. බලනකොට කාටද මේ අවවාද කරන්නේ? නිවන් දැකපු කෙනෙක්ට. බුදුරජාන් වහන්සේ කියනවා මේ නිවන් දැකපු කෙනෙක්ට තමයි මේ සාරිපුත්ත අවවාද කරන්නේ. ඒකත් පමර ඉක්මවා. හරි? එහෙ එහෙම එලෝලා ගිහිල්ලා ගන්න බෑ. එහෙම කරන්න බෑ. ඒ වෙනුවට අන්න මොකද්ද කරන්න පුනා? ඒ කෙනා මේ පණිවිඩය ලබන්න සුදුසු වෙන්න බෑ. යම් විවෘත භාවයක් වර්ධනය වෙන්න බෑ. ඉතින් කොහොම හරි ඕම මොකද්දෝ කර කර සක්මන් කර කර ඉන්දියා. ඒත් ඉන්දියා කාලයක් ඉන්දියා. දවසක් මේ ළමයා වහුණා ගලක් ගලක් තලන්න. හරිද කුළු ගෙඩියක් අරගෙන මේක ගිහිල්ලා ඕන දැන් අපිත් එක වැඩ කරනවා. අන්න එදා තමයි හරියටම කමඨාන සුද්ධ වුනේ. කිව්වට විශ්වාස කරන්න අර කුළු ගෙඩිය ඔසවලා තමයි කමඨාන සුද්ධ වුනේ. හරි? දවසක් දෙකක් තුනක් වැඩ කරා ඕන දැන් එනවා අන දැන් කමඨාන සුද්ධ වෙලා භාවනාත් කරනවා. හරි? වාතා ලියනවා. හරි එන්නේ කොහොමද දන්නවද සාහිනාද ගලක් එහෙම නැද්ද ඕහොම <laughs> තමයි එන්නේ වැඩක් එහෙම නැද්ද සාහිනාද ඈ ඒකෙන් තමයි මාව වැඩේට අහුනේ. අන්න මොකද උනේ අර කොහෙදෝ පැටලිලා ආපු එකෙක්. මොනවදෝ එකකට පැටලිලා ආපු කෙනෙක්. අර විදියට පූජා පුදන්න පූජා කරන්න ආපු කෙනා අන්න පූජා ලබන තත්වයට පරිවර්තනයක් වෙනසක් වෙන ක්‍රමවේදයක් මේ තුල තියෙනවා. අර විදියට අමුත්තන් සඳහා ලෑස්ති කරපු කෑම පිළිගන්න සුදුසු ස්වභාවයක් මේ තැනක තුල තියෙනවා. හරිද? ඔය පොතක සඳහන් වෙනවා එක්තරා අවස්ථාවක මේ හාමුදුරගෙන පින්නපාත යනවා. අනේ එතන දුවේද්දීක දෙන්නේ ඒගොල්ලෝ කැවුම් හදලා. හරි ඉතින් පාත්‍රේ පුරවලා කැවුම් දෙනවා. ආපහු යනවා. තව පාත්‍රයක් පුරවලා කැවුම් දෙනවා. ආපහු යනවා. අනේ කැවුම් ඔක්කොම ඉවරලා කසාදේ අවුල් ගියා කියලාම තියෙනවා පොතේ. ඉතින් සුභාගේ තුන අහස බයිනවා මොකද්ද පනවනවා. ඒව පාත්‍ර දෙක තුන පුරවගෙන අරන් එන්න එපා. හරි? ගන්නවා නම් ගන්න අවශ්‍ය පමණට අර කසාදෙත් කෙරෙන්නේ නැහැ. <laughs> අර අමුත්තන් සඳහා ලෑස්ති කරපු කැවිලි ඔය. හරි? ඔය පාහුණෙය කියන්නේ ඒක. නේද? දකින්නේ අර විදිහට මේ තමුන්ගේ යහපත සඳහා, පරලොව සැප සඳහා පූජා කරන්න සුදුසුයි. හරි. කාඩ පූජා කරත් නේද ආනිසංස තියෙනවා. දැන් රිලෙට් එකේ විදියක් දුන්නොත් ආනිසංස තියෙනවා. හැබැයි ඊට වැඩිය අමාරුයි දුන්නාට පස්සේ. <laughs> හරි. මොනවා හරි එක එක කේවිදයක් දුන්නොත් ඊට පස්සේ ඔළුවේ නැගලා තමයි නතර කරන්නේ. ඒ ඒ වගේ ඒවා නම් නොදීන තරමට හොඳයි. ඒ දකින්නේ නෑ ඒකේ. හරි? ඒ වෙනුවට අන්න සුදුසු තැනට පූජා කරන්න කියන අදහස තමයි තියෙන්නේ. සුදුසු තැනට. ඊට පස්සේ අර විදිහට ආංජලි කරණීය මේ විදිහට දොහොත් මුදුන් තීලා වඳින්න සුදුසුයි මේ තැනත්තා. මොකක් නිසාද? අර හිතාගන්න බැරි ආජානීය ස්වභාවයක් මේ ඇති කරගෙන තියෙනවා, දිනු කරගෙන තියෙනවා. දැන් ඔය ඔය සාමාන්‍ය ඔය කොළඹ පැත්තේ එහෙම වැඩසටහන් කීපයකට යනවා. අයි වඳිනවා කියන්නේ හිතාගන්න බැරි වැඳිල්ලක් වඳිනවා. මොකද ඒ කට්ටියට කල්පනා කරන්න බෑ මේ මේක කරන්නවයි කියලා හිතන්න බෑ. මේ වගේ මේ රිට්‍රීට් එකකට ඇවිල්ලා මෙහෙම දවස් පහක් ඉන්නවයි කියන එක හිතන්නවත් බෑ. ඉතින් අර දැක්කහම වඳිනවා නිකන් පා වෙන ගානට වඳිනවා. අම්මා හැම ළඟදී දොත් අම්මටත් නැදලා තමයි යන්නේ. අම්මත් ඉතින් ඉන්නවා මෙහෙම කරගෙන නිකන්. <laughs> එයාගේ ඇති දකින්නේ කියන්නේ අර කොහෙද යන එකක් කඩපාත් වෙලා නේද ඉතින් මං හැව ඇයි මේ මොකද ඒ වැඳුම් ගත්තේ කියලා ඉතින් මට වැඳන්නේ මම දන්නේ නැලු අර හාමුදුරුවන්ගේ දකින්නේ එකට එයාවත් අහු වෙලා ඉතින් ඒ ඒ එපමණකට ඇයි මේ වැඳුම් පිදුම් කරන්නේ ඒ මිනිස්සුන්ට හිතන්න බැරි දෙයක් දැන් මේ රිට්‍රීට් එකට ඇවිල්ලා ගියා කිව්වම අපි හිතමුකෝ ශාලාවෙ ඉඳියෙත් නෑ අර කාමරයකට එලා බුද්ධියක නිඳියේ හැබැයි අන්න එහෙන ලකුණුනේ දැන් ගෙදර ගියාම බෝ මම නිස්සරණවනේ දවස් 5ක් රිට්‍රීට් එකක ඉඳියා. නේද? බල්ලෝට ශාලාවේ ඉඳලත් නැහැ. අර කාමරේ ඉඳලා නිදිගෙන ඉඳලා තියෙන්නේ. හැබැයි එහෙන රෙපියුටේෂන් එකක්. ඒ මොකද මේ අලේසි පහසු වැඩක් නෙමෙයි. අර විදිහේ ආජානීය අස්සෙක් වෙන්න කරන ආරාධනාවක් මේක. අමාරුයි. මම කියන්නේ ලේසි කියලා නම්. දුකසේ තමයි මේක කරන්න තියෙන්නේ. විහෙසයි පීඩාවයි. හරි වෙහෙසෙන් පීඩාවෙන් නමුත් දුකසේ නමුත් කල යුත්ත විදිහට පෙන්වන්නේ මේක තමයි භාග්‍යතුන් වහන්සේ. වෙන මොන දේ කරත් ඔකේ තියෙන opportunity cost එකක්. හරි? ඒ කියන්නේ තමුන්ගේ කාලය ශ්‍රමය ආයෝජනය කිරීම තුළ අන්න opportunity cost එකක් තියෙනවා. අර හනමිටියේ කතාව තමයි. හනමිටිය කරගහගෙන යන්න පුළුවන් රත්තරන් හම්බුන දවසට. ඒත් කියනවා මම මේ බොහෝ දුරක් කරගහගෙන ආපු හනමිටිය තමයි මේ තියෙන්නේ. මේ හනමිටියට තියෙනවා මගේ ඉමෝෂනල් ඇටැච්මන්ට් එකක්. අද කාලේ වචනේ. ඒකින්ද ඒක අතාරින්න බෑ කියලා. එහෙම කරගහගත්ත වෘතීන් තියෙන්න පුළුවන් අපි ළඟ. එහෙම කරගාගත්ත ගෙවල් දොරවල් වල වැඩ තියෙන්න පුළුවන්. අන්න මොකද උනේ ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවා. ආයෝජනය කරා. හැබැයි හරි දැන නෙමෙයි ආයෝජනය කරේ. වෙහෙසුණා. හැබැයි හරි දැන නෙමෙයි වෙහෙසුනේ. ඉතින් මොකද උනේ? අන්න ලැබිය යුතු දේ නෙමෙයි ලැබෙන්නේ. ලැබිය යුතු දේ නෙමෙයි ලැබෙන්නේ. හරි? අර නිකන් මොකද්ද සුරංගනාවක් අපේක්ෂා කරනවා මහාන්තරාවක් තමයි හම්බ වෙන්නේ. හරි? ඇයි ඒ? අර වැරදි ආයෝජනයක් කළා තියෙන්නේ. වැරදි ආයෝජනයක් කළා තියෙන්නේ. අන්න නියම තැන නියම ආයෝජනය කරේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ මොකද්ද? මේ ආජානියස් එක්ක වෙන්න පුළුවන්. ඒ විභවය අපි කාට කාටත් තියෙනවා. දැන් මේ අහගෙන ඉන්න කට්ටිය හිතාවින් නිකන් මේ දැන් මම මේ සිගුරු පොරවගෙන ඉපදුනා. එහෙම එකක් නැහැ. හරි? අපිත් ওই ඔඩියන්ස් එකේ ඉඳලා තියෙනවානේ. මටත් මතකයි ඔන්න ඔය කෙරවලක කොහේ හරි මමත් වාඩි වෙලා ඉඳියා. හරි? ඒ ක්‍රමවේදේ තමයි. එහෙම තමයි. මේ සීය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව තමයි මෙහෙට ආවේ. හැබැයි අන ටික ටික ක්‍රමානුකූල පුහුණු වෙලා යම් කිසි දෙයක උත්සාහයකින් අන්න ටිකෙන් ටික අන්න තමුන්ට ඒ ශක්තිය හැකියාව දිනු කරගන්න පුළුවන්. මේ විදිහට ආජානීය අස්සෙක් බවට පත් වෙන්න පුළුවන්. රජුන්ට සුදුසු විදිහේ අර විදිහේ උසස් කුලයේ අස්ත්‍රයක් බවට ඒ විදිහේ හැකියාවක් තමන් තුළ දිනු කරගන්න පුළුවන් කියලා. ඉතින් එවැනි හැකියාවක් තම තමන් තුළ දිනු කරගන්න කියන ආරාධනෙන් අද දවසේ මේ කතා බහ නැත්නම් මේ සූත්‍ර දේශනාව අපි මෙතනින් අවසන් කරමු.